තෙරුවන් සරණයි. අපි අද පහදලා දෙන්නේ භාවනාව සම්බන්ධ කැටගරි එක යටතේ අපි වීඩියෝ කිහිපයක් අරගෙන ආවා. අපි අද පහදලා දෙනවා සක්මන් භාවනාව කියන කාරණේ ගැන. මේ වචනේ කිව්ව ගමන්ම කෙනෙකුට දේශනාව අහන්න එපා හිතෙයි. මොකද අපේ රටේ මිනිසුන්ට භාවනාව කියන වචනේ ඇහෙනකොටම වහකදුරු වගේ දැනෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මම ඉස්සෙල්ලම ඒ ගැන චුට්ටි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්. භාවනාව කියන වචනේ ගොඩාක් බෞද්ධයෝ තේරුම් අරන් ඉන්නේ වැරදියට. ඔබ දැන් ඔබේ හිතින් අහන්න භාවනාව කියලා කියපු ගමන් ඔබට මතක් වෙන්නේ මොකක්ද? ඔබේ මනසේ ඇඳෙන ඉමේජ් එක මොකක්ද? ඔබට ඔබට භාවනාව කියන එක ගැන වැටහෙන්නේ මොකද්ද භාවනාව කියන වචනේ ඇහෙනකොටම? ගොඩාක් අයට ඇහෙන්නේ කොහේ හරි පැත්තකට ගිහිල්ලා කකුල් දෙක හරස් අතට නමලා ඉඳගෙන අතක් පිට අතක් තියාගෙන ඇස් දෙක පියාගෙන මොනවා හරි හිත හිතා ඉන්න එකක් මොනවා හරි මුමුණන එකක් තමයි ගොඩක් අයගේ ඔළුවට යන්නේ. ඒක තමයි භාවනාව කියලා ගොඩක් අය හිතන් ඉන්නේ. ඇත්තට මේක භාවනාව නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ එහෙම එකක් දේශනා කරලා නැහැ. ඒක භාවනා කරන්න තියෙන එක ඉරියව්වක් විතරයි. ඒකට අපි කියන්නේ පරයන්ක භාවනාව. භාවනා කරන්න තියෙන එක ඉරියව්වක් විතරක් මිසක් ඒක භාවනාව නෙමෙයි. මෙන්න මේ අදහසේ ඉඳගෙන ගොඩක් අය භාවනාව කියන අදහස වරදවා තේරුම් අරන් ඉන්නවා. මම ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. මම මේ ළඟකදී පෝස්ට් එකක් දැම්මා. භාවනාව කියන එක තියෙන්නේ මේ වර්තමාන මොහොතේ. ඒ කියන්නේ කලබල, වේදනා, හිත් පීඩා, දුක් දුම්නස්, ਸੰతాප, හැලහැප්පිලි මැද්ද තමයි භාවනාව තියෙන්නේ කියලා. ඒකට මම දැක්කා ගොඩක් අය ඒක වරදවා තේරුම් අරන් සමහරු දාලා ඒක මේ භාවනාවට වැරදි අර්ථකථනයක් කියලා. එතකොට තමයි මම තේරුම් ගත්තේ මේ රටේ ඇත්තටම බෞද්ධ වුණත් භාවනාව කියන එකේ හරි අර්ථයවත් නොදන්න පිරිස ගොඩක් ඉන්නවා කියලා. භාවනාව කියලා කියන්නේ වර්තමාණයට ඔබ අවදි වෙන ඕනෑම මොහොතක සිද්ධ වෙන්නේ භාවනාව තමයි. ඒ කියන්නේ සතිය පිහිටලා තියෙනවා නම් යම් කිසි මොහොතක මයින්ඩ්ෆුල්නස් එක තියෙනවා නම් අවයානස් එක තියෙනවා නම් ඔබ වර්තමාණයට අවදි වෙලා නම් ඔබ සතිමත් නම් ඔබ සිහියෙන් නම් ඒ සෑම මොහොතකම සිද්ධ වෙන්නේ භාවනාවක් තමයි. මොකද සතිය කියන්නේ කුසල චෛතසිකයක්. ඒ වගේම භාවනාවට අත්‍යන්තයෙන්ම අවශ්‍ය අංගය තමයි සතිමත් බව. සතිය කියන එක නැතුව ඔබ හිතන් ඉන්න කිසිම භාවනාවක් කරන්න බෑ. ඉතින් සතිපට්ඨාන සූත්‍රය කියන එක මම හිතනවා ගොඩක් අය දන්නව ඇති. හැබැයි අර වගේ උත්තරයක් දුන්නේ නම් මම හිතනවා සතිපට්ඨාන සූත්‍රය ගැන අහලවත් නැතුව ඇති කියලා. සතිපට්ඨාන සූත්‍රය ගිහිල්ලා කියවලා බලන්න. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ සතිය පිහිටවන ආකාරය ගැන තමයි භාග්‍යතුන් වහන්සේ ඒ සූත්‍රය දේශනා කළා තියෙන්නේ. කර්මස්ථාන 21ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා සරලව ගත්තොත්. ඒකේ උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ශරීරයේ පවත්වන හැම ඉරියව්වකදීම ඔබ සතිමත් වෙන්න ඕනේ. ඒක තමයි භාවනාව. ඒක කායානුපස්සනා කොටසේ හරිම ලස්සනට භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා භාවනාව කිව්වහම ගොඩක් අයට නීරස වෙන්න සහ භාවනාව වැරදියට තේරුම් ගන්න හේතුව තමයි මේ සමාජගත වෙලා තියෙන වැරදි අදහස. භාවනාව කියන්නේ අර වගේ ඉඳගෙන ඉන්න එකක්, ඇස් පියාගෙන මොන හරි හිත හිතා මුමුණන එකක්, සජ්ජායනා කරන එකක්, නැත්තම් සුදු ඇඳගෙන සිල් සමාදන් වෙලා භාවනා මධ්‍යස්ථානයකට කොටු වෙලා නීති රීති වලට යටත් වෙලා කරන්න තියෙන දෙයක් විතරයි කියලා හිතන් ඉන්නවා. නෑ පරයන්කය කියන්නේ භාවනා කරන්න තියෙන එක එක ක්‍රමයක් විතරයි. භාවනාව කියන එක දීර්ඝකාලීනව දියුණු කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් අධ්‍යාත්මය අතනෑර එක දිගට දියුණුවක් දකින්න කැමති කෙනෙක් ඉන්නවනම් එයා අනිවාර්යෙන් පරයන්ක භාවනාව පුහුණු කළ යුතුයි. ඒ වගේම සක්මන් භාවනාවත් අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි දැනගන්න ඕනේ මොකක්ද මේ සක්මන කියන්නේ කියලා සහ සක්මන කොහොමද අපේ මේ අධ්‍යාත්මික ගමනට උදව් වෙන්නේ? ඒක කොහොමද අපේ සතිමත් බව දියුණු කරන්න උදව් වෙන්නේ කියන එක අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඉතින් ලංකාවේ බොහෝ දෙනෙක් සක්මන් භාවනාවට මුල් තැන දෙන්නේ මොකද අර භාවනාව කියන භාවනාව කියන වචනේ වැරදි අර්ථය නිසා ගොඩක් අය හිතන් ඉන්නේ මේ කොහේ හරි කමන්නේ ඉඳගෙන කරන එකක් තමයි භාවනාව කියලා ඒකෙන් විතරක් Tamange හිත දියුණු කරන්න පුළුවන් වෙයි කියලා ගොඩක් අය හිතනවා. එහෙම ඉතින් ඉන්න එකම වැරදි අදහසක්. ඒ නිසා ලංකාවේ බෞද්ධයන් අතරින් සක්මන් භාවනාව කියන එක ගොඩාක් දුරට ගිලිහිලා තියෙන්නේ. කරන අයත් සමහර වෙලාවට වැරදියට කරන්නේ. ඒ නිසා ඔබ ඇත්තටම අධ්‍යාත්මය දියුණු කරන්න කැමති කෙනෙක් නම් මනසේ සාමකාමීත්වය හොයාගන්න කැමති කෙනෙක් නම් මේ සක්මන කියන එකත් අත්‍යවශ්‍යයි. එතකොට මේ සක්මන් භාවනාව කියන වචනේ ඇහෙනකොටම ඔබ බය වෙන්නේ ඔබ මෙහි හරි අර්ථය දාන්නේ නැති නිසා. අර භාවනාව කියන වචනේ හරි අර්ථය දාන්නේ නැහැ වගේ. මොකද ඇත්තටම සක්මන් භාවනාව කියලා කියන්නේ. සක්මන කියලා කියන්නේ ඇත්තටම අපි මෙහෙම හිතමු. අපි දන්න දවසේ ඉඳලා අපිට පුළුවන් දවසේ ඉඳලා අපි ඇවිදිනවනේ හැම වෙලාවෙම ඇවිදිනවා මොනවට හරි ගමනක් යන්න වුණත් ඇවිදිනවා ගේ ඇතුළෙත් ඇවිදිනවා අපි වැඩ කරන තැනත් එහෙට මෙහෙට ඇවිදිනවා අපි නිතරම ඇවිදින එකක් කරනවා අපි මෙච්චර කාලයක් ඇවිද්දේ ඇවිදින බව දැනගෙන නෙමෙයි එහෙම කියන්න හේතුව තමයි ඔන්න දැන් ඔබේ හිත දිහා බලන්න අපි මෙච්චර කාලයක් ඇවිද්දේ එක්කෝ අතීතයේ දෙයක් කල්පනා කර කර නැත්තම් අනාගතේ කරන්න තියෙන දෙයක් හිත හිතා ඇවිදිනවා විනා මේ මොහොතේ හිත නැහැ. වර්තමානයේ හිත නැහැ. ඒ කියන්නේ ආ ඉන්නේ අතීතේ නැත්තම් අනාගතේ වර්තමානයට ඇවිල්ලා නැහැ. එහෙම නැත්තම් අපි ඇවිදින්නේ වෙන කෙනෙක් ගැන හිත හිතා ඇවිදිනවා කල්පනා කර කර ඇවිදිනවා මම මගේ ළඟට මම ළඟට හිත ඇවිල්ලා නැහැ. දැන් මම මේ ඇවිදිනවා ඒ වුණාට මං ඇවිදිනවා කියලා දන්නෙත් නෑ මං මේ වෙන කෙනෙක් ගැන කල්පනා කර කර ඔහේ පුරුද්දට ඇවිදිනවා එහෙම නැත්නම් අපි වෙන තැන් ගැන එක එක ස්ථාන ගැන ආගිය මුල ගිය තැන් ගැන රටේ තොටේ තොරතුරු ගැන ඕව ගැන හිත හිතා නැත්නම් තව කෙනෙක් ඉන්නවා නම් එයාත් එක්ක කතා කර කර තමයි අපි ඇවිදින්නේ. අද වර්තමානයේ නම් ජනප්‍රියම දේ තමයි මොබයිල් ෆෝන් එක ඔබ ඔබා තමයි ඇවිදින්නේ. ඉතින් එතකොට ඔබ සිහියෙන් නැහැ. මොකද ඔබ වර්තමානයේ සිදු කරන්නේ ඇවිදින කාර්යය. හැබැයි ඔබේ මනස තියෙන්නේ වෙන තැනක. එතකොට අර ඇවිදින කාර්ය කියන එක පුරුද්දට ඔහේ සිද්ධ වුණා විනා අපි ඇවිදින බව දැනගෙන නෙමේ ඇවිද්දේ කවදාවත්. මේ කකුල් දෙක කොහොමද මේ කිලෝ 50ක් 60ක් බර ශරීරයක් ඉස්සරහට තල්ලු කරගෙන යන්නේ? කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අන්තරයකින් වගේ මේ ශරීරය ඇවිද්දවන්නේ? මෙයා මොකවම දන්නේ ඉතින් දැන් මේ සක්මන් භාවනාව කියලා කියන්නේ 아무ත දෙයක් නෙමෙයි. ඔබ වෙනදා ඇවිදපු ඇවිදිල්ලම ඇවිදිනවා දැනුවත්ව. වෙනදා අපි දැනුවත්වනි මේ ඇවිද්දේ ඒ හින්දා අපි ඒකට කියනවා නිකන් ඔහේ ඇවිදිනවා කියලා. දැන් ඒ නිකන් ඔහේ ඇවිදින එකට අපි දැනුවත්භාවය එකතු කරපු ගමන් ඒක සක්මන් භාවනාවක් වෙනවා. භාවනාව වෙන්නේ සතිය සතිය එකතු වුණු තැන කුමක්ද? එතන භාවනාව. සතිමත් බව යම් තැනකට ඔබ එකතු කරගත්තද එතන භාවනාව. ඔන්න ඕක හොඳට මතක තියාගන්න. එතකොට සක්මන් භාවනාව කියලා කියන්නේ අන්න එහෙම එකක්. එතකොට දැන් ගොඩක් වෙලාවට මේ දේශනා අහන්නේ ගිහි අයනේ. පැවිදි අය නම් ඉතින් තමන්ගේ අරමුණ වෙනුවෙන්ම ජීවිත අතහැරලා ආපු අයනේ. ඒ අයට අමුතුවෙන් උපදෙස් මම දෙන්න යන්නේ නැහැ. කැමති කෙනෙක් ඉන්නවා ප්‍රයෝජන ගන්න පුළුවන්. පැවිද්දෙක් කියන්නේ ඒකායන මාර්ගයකට ආපු කෙනෙක්. දැන් ගිහි අය ගිහි ජීවිතේකුත් එක්කනේ මේ වැඩේ කරන්නේ. එතකොට සමහර අයට සක්මනක් සක්මන් භාවනාවකට වෙනම කාලයක් වෙන් කරගෙන භාවනා කරන්න වෙලාවක් තියෙනවා. සමහර අයට එහෙම නැහැ. එතකොට ඔබ ජීවිතයේ එදිනෙදා දවසේදී ඇවිදින හැම මොහොතකම ඔබට පුළුවන් ඒ ඇවිදින ක්‍රියාවලියට අවදි වෙන්න. ඇවිදින ක්‍රියාවලිය කෙරෙහි දැනුවත්ව ඔබට ඇවිදින්න පුළුවන්. ඇවිදින ක්‍රියාවලිය කෙරෙහි සතිමත් වෙන්න ඔබට පුළුවන්. එතකොට ලෝකේ කවුරුවත් දන්නේ නැහැ ඔබ ඇවිදිනවා තමයි ලෝකෙට පේන්නේ. හැබැයි ඔබ කරන්නේ සක්මන් භාවනාවක්. ඉතින් මෙහෙම හරි ලස්සනට අපිට මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙදි තමයි ගොඩාක් අය චරුචරු ගාන්නේ අපිට භාවනා කරන්න වෙලාව නැහැ කියලා. එතකොට මම අද මේ මේ පුංචි සරල මේ හැඳින්වීමත් එක්ක සක්මන් භාවනාවක් කියලා සක්මන් මලුවක් හදාගෙන සක්මන් කරන්න පුළුවන්කම තියන අයට ඉස්සෙල්ලම කතා කරලා ඒකෙන් ඔබට එදිනෙදා ජීවිතේ නිකන් ඇවිදිද්දි කොහොමද සතිමත් වෙන්නේ කියලා පස්සේ විස්තර කරන්න. එතකොට සක්මන් කරන්න කැමති කෙනෙකුට ඉතින් අමුතුවෙන් ගෙවල් වල සක්මන් මලුවක් කියලා තෝරගන්න ඕනේ ඔබේ ගෙදර මිදුලේ අඩි 20ක් 30ක් විතර එක දිගට ඇවිදින්න පුළුවන් තීරුවක් හොයාගන්න පුළුවන් තැනක් තියෙනවා නම් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර කොරිඩෝව පුළුවන්. නැත්නම් ගේ ඇතුලේ සාලේ එහෙම පුළුවන් නම් නිස්කලංකයි නම් පුළුවන්. ඒ වගේ ඔබේ වත්තේ කොහේ හරි කමක් නැහැ. අඩි 20ක් 30ක් එක දිගට ඇවිදින්න පුළුවන් තීරුවක් තමයි ඔබ තෝරගන්න ඕනේ. ඒකට වැලි පොලොක් වෙන්නත් පුළුවන්, තනකොළ තියෙන පොලොක් උනත් වෙන්නත් පුළුවන්. එහෙම තියෙනවා නම් තමයි වඩා හොඳ. එහෙම නැත්තම් සිමෙන්ති පොලොක්, ටයිල් පොලොක් උනත් කමක් නැහැ. හැබැයි වැලි පොලව සහ තනකොළ පොලව ඊටාම සාර්ථකයි. ඒකෙනුත් වැලි පොලව තමයි ඊටාම හොඳ. ඒකට හේතු තියෙනවා අපිව හිමින් කතා කරමු. එතකොට දැන් ඔබ මේ කරන්න ඕනේ සක්මන් කරද්දි ඉස්සර වෙලාම පාවහන් නැතුව තමයි ඔබ ඇවිදින්න ඕනේ සක්මන් කරන්න ඕනේ. අපේ ලොකු සාංශය එක තැනක මතක් කරා මට මතකයි අපේ මිනිසුන්ට මේ වර්තමාන මානවයට මේ පාවහන් කියන එක ආව දවසේ ඉඳලා මිනිසුන්ගේ සම්පූර්ණම කායික මානසික පැවැත්ම කායික මානසික ඒකට කොහොමද කියන්නේ නිරෝගීතාවය එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න කායික මානසික සමදතා ඔක්කොම බිඳ වැටුණා. හේතුව තමයි මේ අපේ යටිපතුල් නිරුවත් දෙපා වලින් මහ පොළව ස්පර්ශ කරගෙන ඇවිදිනකොට මේ මේ සියල්ලම මේ විශ්වය මේ යුනිවර්ස් එක මේ සියල්ල කියන්නේ යම්කිසි සංඛ්‍යාතයකට කම්පණය වෙන ශක්ති විශේෂයන්නේ. එතකොට නිර්වත් දෙපා වලින් මහ පොළොවේ ඇවිදිනකොට අපි මේ Earth එකත් එක්ක කනෙක්ට් වෙනවා සම්බන්ධ වෙනවා. ඒවෙන් අපිට පෙනෙන්නේ නැතුණාට අපි හිතන්නේ නැතුණාට විශාල මෙහෙයක් අපේ මේ මානව මනස නිරෝගීව පවත්ව ගන්න උදව් වෙනවා. මේ මානව ශරීරය නිරෝගීව පවත්ව ගන්න උදව් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සක්මන් භාවනා කරද්දී නිර්වත් දෙපා වලින් පාවහන් නැතුව ඇවිදින්න කියන්නේ පාවහන් පාවිච්චි එච්චර අනුමත කරන්නේ නැත්තේ හේතුව තමයි පැවිද්දී අය කියන්නේ අධ්‍යාත්මික පැත්තට කැප වෙච්ච අය. එතකොට මනස දියුණු කරන්න ආපු අය ඒකට මේ සිද්ධිය හේතු වෙන නිසා තමයි සක්මන් භාවනාව පාවහන් නැතුව කරන්න කියලා කියන්නේ. ඒක ඍජුවම බලපානවා. ඉතින් ඒ නිසා ඔබ සක්මන් කරනකොට සක්මන් කරනවා නම් ඔබට ඇවිදින්න පුළුවන් වෙලාවට පාවහන් නැතුව ඇවිදින්න පුරුදු වෙන්න. පාවහන් දාගෙන යන වෙලාවට වුණත් අපිට පුළුවන් සතිමත් වෙන්න. බැරි කමක් නැහැ. අපි ගමනක් යනකොට එම පාවහන් සහිතවනේ යන්නේ. එතකොටත් පුළුවන්. දැන් අපි මේ මුලින්ම කතා කරන්නේ සක්මන් භාවනාවක් විදිහට කරන එකනේ. එතකොට ඔන්න ඔබ යම්කිසි තීරුවක් තෝරගත්තට පස්සේ ඔබට විවේක තියෙන ඕනම වෙලාවක තෝරගෙන නිකාන් ඔහේ ඒ තීරුවේ පොඩ්ඩක් එහාට මෙහාට පොඩ්ඩක් ඇවිදින්න. මේ කෙලවරේ ඉඳලා එහා කෙලවරට පස් හය වතාවක් නිකං නිදහසේ ඇවිදින්න. එතෙන්දි සතිමත් වෙන්න යන්න එපා එකපාරට. නිකං නිදහසේ ඔහේ ඇවිදගෙන යන්න. එහෙම ඇවිදගෙන ගිහිල්ලා පස් හය වතාවක් ඇවිද්දට පස්සේ ඔබට නිකන් එතන හුරුයි වගේ දැනුණාට පස්සේ ඒ අපි තෝරගත්තු තීරුවේ එක කෙලවරකට යන්න. ගිහිල්ලා <hesitation> තමන්ගේ අත් දෙක දැන් අපි සාමාන්‍යයෙන් ඇවිදින්නේ අත් දෙක හොලෝ හොලෝනේ. එහාට මෙහාට පද්ද පද්ද තමයි අපි ඇවිදින්නේ. නමුත් අපි සක්මන මේ කියන එක භාවනාවක් විදියට කරනකොට අපි අත් දෙක වනවන ඇවිදින්නේ නැහැ. එක්කෝ අත් දෙක පිටිපස්සට කරලා බැඳ ගන්නවා. එහෙම නැත්නම් ඉස්සරහින් බැඳ ගන්නවා. නැත්නම් අත් දෙක හෙල වෙන්නේ නැතුව ඇඟ දෙපැත්තෙන් පල්ලහැට තියා ගන්නත් පුළුවන්. කොහමරි අත් දෙක හොලවන එක නවත්තලා තමයි අපි සක්මන කරන්නේ. ඒ වගේම අපි සාමාන්‍යයෙන් ඇවිදිනකොට වටපිට බල බල ඉස්සරහා බල බල එහෙම තමයි ඇවිදින්නේ. හැබැයි සක්මන් කරද්දී අපි සාමාන්‍ය විදිහට අඩි 6ක් විතර දුරක ඇස් අඩවම් කරලා තමයි බලන්නේ. හැබැයි මේ කියන්නේ බෙල්ල නමන්න කියලා නෙමෙයි. බෙල්ල නමන්න එපා. ඒතර බෙල්ල කැක්කුම හැදෙන ටිකක් වෙලා යනකොට අපි සාමාන්‍ය විදිහට හිස තියාගෙන අපි ඇස් අඩවම් කරගෙන තමයි සක්මන් කරන්නේ. අඩවම් කරනවා කියන්නේ කකුල් පාමුලම බලන්නේ නැහැ. එතකොට හරි වෙහෙසයි, අමාරුයි. අඩි 6ක් විතර දුර කියන්නේ තමන්ගේ දෙපා ළඟ ඉඳලා අඩි 6ක් විතර දුරින් තමයි අපි S2 පිහිටුව ගන්න. S පියාගෙන සක්මන් කරන්නේ නැහැ විදින්න බෑනේ එතකොට. ඉතින් මෙහෙම කරගෙන දැන් ඔබ ඉන්නේ තීරුවේ කෙලවරකනේ. එතකොට ඔබ තමන් ඒ කෙලවරේ හිටගෙන ඉන්නවා කියන එකට සතිමත් වෙන්න ඕනේ. ඔබ සිහියෙන් දැනගන්න ඕනේ. කියන්නේ ඔබ හිටගෙන ඉන්න ඉරියව්ව දිහා තප්පර කීපයක් නිරීක්ෂකයෙක් වෙන්නයි. හිටගෙන ඉන්න ඉරියව්ව දිහා අවධානයෙන් බලනවා. හිටගෙන ඉන්න ශරීරයේ පවත්ලා තියෙන ඉරියව්ව දිහා. ඒ කියන්නේ තමන් හිටගෙන ඉන්න බව දැනගන්න ඕනේ. ඊට පස්සේ ඔබ මෙහෙම ගමන් කරද්දී ඒ දැන් Taman සක්මන් කරන්න තෝරගත්තු බිම් තීරුව තියෙනවානේ. ඒ බිම තියෙන දේවල් දිහා නෙමෙයි අවධානය දෙන්නේ. වැලි කැටවල ස්වභාවය, වැටිලා තියෙන කොළ, මල්, ගෙඩි, තනකොළවල ස්වභාවය වගේ ඒ පොළවේ තියෙන දේට අපි අවධානය දෙන්නේ ඒක සක්මන් භාවනාවක් වෙන්නේ අපි එතකොට අවධානය දීලා තියෙන්නේ Tamanගේ ශරීරයේ යම් දෙයකට නෙමෙයිනේ. ඒ නිසා මහා පොළවේ තියෙන දේවල් දිහා නෙමෙයි අපි අවධානය දෙන්නේ. අපි ඇවිදි අපි සතිමත් බව තියන්නේ අවධානය තියන්නේ ඇවිදීම මත විතරයි. ඒ කියන්නේ අපේ ශරීරයේ අපි ඇවිදිනකොට අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ දෙපා දෙක. කකුල් දෙකනේ ක්‍රියාකාරී වෙන්නේ. එතකොට කකුල් දෙකට තමයි අපි අවධානය දෙන්නේ. එතනදී සම්පූර්ණ කකුල් දෙකටම එක සැරේ අවධානය දෙන්නේ නැහැ. මොකද අපිට තාම හුරු නැහැ. අපි තාම ආදුනිකයෝ. අපි තාම හෝඩිය පන්ති. ඒ නිසා අපි අවධානය දෙන්නේ යටිපතුල් දෙකට. ඉස්සෙල්ලාම අපි අවධානය දෙන්නේ යටිපතුල් දෙකට මුලින්ම. ඒ නිසා අපි මේ යටිපතුල් දෙක දිහා අවධානයෙන් යටිපතුල් දෙක දිහා මනසින් බලමින් යටිපතුල් දෙක දිහා නිරීක්ෂකයෙක් වෙලා තමයි අපි ඇවිදින්න පටන් ගන්නෙ. එතකොට අපි ඇවිදින්නේ අපි දකුණු කකුල ඉස්සරහින් තියනකොට යටිපතුල බිම වදිනවා. එතකොට අපි හිතින් පොඩි නෝට් එකක් දාගන්නවා මේක දකුණ. ඊට පස්සේ වම තියනකොට වම. දකුණ වම මේක අර මාච් පාස්ට් එකක් වගේ කරන්න යනවා නෙමෙයි. අපි අර පොඩි නෝට් එකක් කරගන්නවා. මේක කරන්න හේතුව තමයි මේ සතිමත් බව පුරුදු කිරීමේදී මේ නෝට් කරන එකට කියන්නේ මෙනෙහි කරනවා කියන වචනේ. පොතේ තියෙන වචනේ. මෙනෙහි කරනවා කියන එක අපි කරන්න හේතුව තමයි අපේ හිත ඒ මෙනෙහි කිරීමත් එක්ක ඒ අරමුණට බැඳලා අපි තියාගන්නවා. අරමුණ ස්ථීරසාර කරගන්නා වගේ එකක් තමයි මනසට මේ ගෙනල්ලා දෙන්නේ. ඒ කියන්නේ මේ නිත්‍ය සංඥාව වඩන්න පුරුදු කරනවා නෙමෙයි. අපි අනිත්‍ය බව දකින්න යන්නේ හැබැයි අපේ මනස ඒකාග්‍ර නැති නිසා අනිත්‍ය දකින්න, අපේ මනස විසිරෙන සුළු නිසා අපි එක අරමුණක මේක බඳින්න ඕනි ඉස්සෙල්ලා. ඒ එක අරමුණක ඒකාග්‍ර කරන එක තහවුරු කරගන්න උදව්වක් වෙනවා. අපි මෙන්න මේ මෙනෙහි කිරීම කියන එක කරනකොට. ඒ නිසයි මේ මෙනෙහි කිරීම කියන එක පාවිච්චි කරන්නේ. එතකොට අපි නෝට් කරනවා කියන්නේත් ඒ මෙනෙහි කරනවා කියන එකට. ඒ කියන්නේ අපි අරමුණේ ස්වභාවය අපේ මනසට ඒ අරමුණේ අපේ මනස ඒ අරමුණේ බඳලා තියන්න පුළුවන් විදිහට යම් වචනකින් මෙනෙහි කරනවා. වචනයෙන් නෙමෙයි කටින් කියන්නේ හිතින්. එතකොට දකුණු කකුලේ යටිපතුල බිම වදිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. වම් යටිපතුල බිම වදිනකොට වම කියලා අපි මෙනෙහි කරනවා. ඔය විදිහට තමයි අපි ඉස්සරහට යන්නේ. හැබැයි අපි මේම දකුණ වම කියලා මෙනෙහි කළාට එතනින් නතර වෙන්නේ අපි අපි කරන්නේ මොකක්ද? දකුණු යටිපතුල බිම වදිනකොට දකුණ කියලා මෙනෙහි කරද්දී අපි බලන්න ඕනේ යටිපතුලට මොනවද දැනෙන්නේ කියලා. ඕක තමයි අපි කරන්නේ. වම් වම් කකුල පොළවේ වදිනකොට ඒ වම් යටිපතුලට මොනවද දැනෙන්නේ කියලා බලාගෙන බලන අදහසින් තමයි අපි ඉස්සරහට යන්නේ. අපි තෝරගත්තු තීරුවේ කෙලවර දක්වා යන්නේ. සතිමත් බව කියන්නේ ඒකට. එතකොට අපි මෙහෙම කරන්න හේතු ගොඩාක් තියෙනවා. හේතුව තමයි අපි ඇවිදිනකොට අපේ අවධානය භාවනා කරද්දී අපේ අවධානය බාහිර අරමුණු වලට යන්න දෙන ඉඩකඩ වැඩි. එතකොට ඒ හැකි තරම් පුළුවන් තරම් අපිට ඒ බාහිර ලෝකය අමතක කරන්න උත්සාහ කරන්න තමයි අපි මේ අරමුණ මෙනෙහි කරන්නේ සහ අරමුණේ මොනවද තියෙන්නේ කියලා බලන තැනට අපි මනස උනන්දු කරවන්නේ. එතකොට අපේ මනස අර බාහිර ලෝකයෙන් අයින් වෙලා අතීතෙන් අනාගතෙන් අයින් වෙලා අරයාගෙන් මෙයාගෙන් අයින් වෙලා තැන් තැන් වලින් අයින් වෙලා මම දැන් මෙතන ඇවිදිනවා මම දැන් මෙතන සක්මන් කරනවා කියන ක්‍රියාවලියත් එක්ක යාළු වෙන්න පටන් ගන්නවා. ඒ එයත් එක්ක සතිමත්ව ඉන්න උත්සාහ කරනවා. ඒ ඒ ඒ සිද්ධියත් එක්ක, ඒ ඇවිදීමේ ක්‍රියාවලියත් එක්ක. මෙන්න මේ විදිහට අපි මේ තෝරගත්තු තීරුවේ එක කෙලවරක ඉඳලා අනිත් කෙලවරට යනවා ඊට පස්සේ සිහියෙන්ම හැරිලා අපි ආයෙත් මේ කෙලවරට එනවා. ඔය විදිහට අපි මේ තෝරගත්තු තීරුවේ වාර කීපයක් සතිමත්ව එවදින්න උත්සාහ කරනවා මනස පිටතට යන්න ඉඩ නොදී පිටතට කියන්නේ වෙන බාහිර අරමුණකට යන්න ඉඩ නොදී. ඉතින් සමහර වෙලාවට අපි මෙහෙම සක්මන් කරද්දිත් අපිට එක එක ඒවා මතක් වෙනවා වෙන්න පුළුවන්. මතක් වුණොත් කරන්න තියෙන්නේ සිතවිල්ලක් මතක් වුණා කියලා ඒ මතක් වුණු එක දෙතුන් වතාවක් මතක් වුණා මතක් වුණා කියලා මෙනෙහි කරලා ආයෙත් අර අපේ සුපුරුදු තැනට මනස ගේන්න ඕනේ යටිපතුලට. ශබ්දයක් ඇහුණාම ඒක ගැන හිත දුවයි ඒක බලන්න හිතේ සමහරට බලයි. ඒ වුණත් කමක් නැහැ. ඒක මෙනෙහි කරන්න. ඒ කියන්නේ ශබ්දයක් ඇහුණා. ආ මම බැලුවා. ඊට පස්සේ ආයෙ සුපුරුදු ක්‍රියාවලියට. එතන පසුතැවෙන්න නෙමෙයි ඕනේ. පසුතැවීම අපි අතින් දාගන්න ප්‍රශ්නයක්. යම් යම් කිසි විදියකට අපේ මනස මේ සක්මණෙන් බාහිරට ගියොත් අපි කරන්න ඕනේ ඒක මෙනෙහි කරලා ඒක නෝට් කරලා හරියට තට්ටුවක් දානවා එකක් කරලා අපි මනස ආයෙත් ගන්න ඕනේ ඇවිදීමේ ක්‍රියාවලියට. ওই විදිහට තමයි අපි මේ සක්මණේ මූලික අධියර පටන් ගන්න ඕනේ. එතකොට මෙහෙම අර මම කියවනේ යටිපතුලට අවධානය දීගෙන අපි යන්න ඕනේ යටිපතුලේ මොනවද දැනෙන්නේ කියලා බලාගෙන කියලා එහෙම ඇවිදිනකොට ඔබේ සතිය ටිකක් ශක්තිමත් වෙනකොට ඔබේ හිත යටිපතුල කියන මේ සක්මන කියන මේ ඇවිදීමේ ක්‍රියාවලියත් එක්ක හොඳට යාළු වෙනකොට අවධානය තීව්‍ර වෙනකොට ඒ යටිපතුලට දැනෙන දැනීම් එන්න එන්න එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. පොළවේ ස්පර්ශ වෙනකොට දැනෙන දැනීම්, විඳීම්, මහා පොළවේ තියෙන සීතල උණුසුම් ගති, රළු ගොරෝසු ගති, සිනිඳු ගති, ගල් පෑගෙනකොට දැනෙන දේවල්, කොළරොඩු පෑගෙනකොට දැනෙන දේවල්, තනකොළ උඩ යනකොට දැනෙන දේවල්, ඔබ ටයිල් පොළවක යනකොට දැනෙන දේවල්, සිමෙන්ති පොළවේ යනකොට දැනෙන දේවල් ඊට පස්සේ තමන්ගේ ශරීරයේ බර කකුල් දෙකට මාරු වෙන හැටි ශරීරයට ඒ බර දරාගෙන ඉස්සරහට යන හැටි මේ වගේ ගොඩාක් දේවල් දැනෙන්න ගන්නවා හරියට නිකන් විශ්වවිද්‍යාලයක් වගේ. මිනිස්සු දන්නේ නැහැ මෙහෙම දේවල් සිද්ධ වෙනවා කියන අපි ඇවිදිනකොට. ඒ නිසා තමයි කකුල් හප්පගන්නේ, ඇදගෙන වැටෙන්නේ. ඉතින් ඔය නිසාම ගොඩාක් අයට ආතතිය අසහන වැඩි වෙනවා මනසේ. ඉතින් අපි මෙච්චර කාලයක් සාමාන්‍යයෙන් ඇවිද්දේ මේ ඇවිදිනකොට Eh, මෙච්චර මෙච්චර විශ්ව විශ්වවිද්‍යාලයක වගේ දේවල් දැනුම තොරතුරු ටිකක් අපිට එතන තිබුණා වුණා වුණත් මේ හරහා යම්කිසි මානසික සහනයක් ගන්න පුළුවන් වුණා වුණත් අපි මෙච්චර කාලයක් ඇවිද්දේ අර වඳුරු මනසකින් අපි ඇවිද්දේ කිසිම දෙයක් දන්නේ නැති අවුල් වෙච්ච මනසකින් ඔහේ ඇවිද්දා නේද කියන එක ඔබට තේරෙන්න ගනීවි. සමහර වෙලාවට දැනෙන්න ගනීවි අද තමයි ඒ ඒ සක්මන හරියට කරාදි දැනේ අද තමයි මම මහ පොළොව මත පළවෙනි වතාවට ඇවිද්දේ වගේ හැඟීම් දැනෙන්න ගනීවි. එච්චරටම මේක මනසත් එක්ක ඒක ආබද්ධ වෙනවා මේ දැනුවත් භාවය කියන එක සතිමත් බව කියන එක. ඉතින් මෙතනදි වෙන්නේ අපේ අර කලබලකාරී මනස අරමුණෙන් අරමුණට පැන පැන රහ හොය හොයා ගිය මනස එක අරමුණක ඒකාග්‍ර වෙනවා. ඔබට ඒ ඒකාග්‍ර මනසේ සුවේ අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මෙන්න මෙතනදී තව වැදගත් කාරණයක් මතක් කරන්න ඕනි. සමහර අයට මේ ටික වෙලාවක් මෙහෙම දකුණ වම කියලා මෙනෙහි කර කර යද්දි මේ දකුණ වම කියලා මෙනෙහි කරන එක මහා වාදයක් වගේ දැනෙනවා. එහෙම මෙනෙහි නොකලට හිත નિરાයාසයෙන්ම යටිපතුලට සතිමත්ව පිහිටනවා කියලා දැනෙන්න ගන්නවා. අන්න එතකොට දකුණ වම කිය කියා මෙනෙහි කරන්න ඕනේ නැහැ. ඔබට දැනෙනවා නම් ඔබේ හිත નિરાයාසයෙන්ම වෙහෙසක් නැතුව සාමකාමීව හිත යටිපතුලට අවධානය දෙනවා කියලා සතිය පිහිටනවා කියලා එහෙනම් ඒ ක්‍රමයට ඒ විදිහට ඔබට පුළුවන් යටිපතුල කෙරේ අවධානය නිකන් ඇවිදගෙන යන්න. දකුණ වම කියලා අමුතුවෙන් ඔබ මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. ඉතින් ඔබට කාලයත් එක්ක මේ විදිහට මේ යටිපතුලට අවධානය දීගෙන සක්මන කියන එක කරද්දී ඔබේ හිත වැඩි වේලාවක් යටිපතුලට සක්මනට සතිමත් වෙන්න පටන් ගත්තාම ඔබට දැනේවි ඔබේ මනස ටිකෙන් ටික සාමකාමී සැහැල්ලු වෙන්න පටන් ගන්නවා කියලා. අර ලෝකේ තියෙන ප්‍රශ්න, කරදර, දුක්, දුම්නස්, ආතති, අසහන ඔබේ මනසින් අයින් වෙන්න යනවා කියලා අයින් වෙනවා කියලා ඔබට දැනේවි. ඒවා ඔබේ මනසින් මනස ඔබේ මනස ඒව ගැන එච්චර වද වෙන්නේ නැති වගේ ඔබට දැනෙන්න ගනීවි. ඊටාම සාමකාමීව ඔබට ඇවිදීම කියන ක්‍රියාවලිය පවත්වන්න පුළුවන් කියලා ඔබට තේරෙන්න ගනීවි. ඉතින් මෙන්න මේක මේක තමයි අපි සක්මනක් විදිහට කරේ නැති වුණත් අපි එදිනෙදා ජීවිතේ ඕනෑ තරම් ඇවිදිනවා. ඒ ඇවිදින ඕනම වෙලාවක අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. යටිපතුලට දැනෙන්නේ මොනවද කියලා බලාගෙන ඇවිදින එක විතරයි කරන්නේ. බලන්න හොඳට ඒ ෆීලිං එක විඳලා ඒ එතකොට ඔබේ මනස වර්තමානයේ තියෙන්නේ. අතීතේ අනා ඇත්තටම මිනිස්සු දහදුක් විඳින්නේ මිනිසු පීඩා විඳින්නේ මිනිසු මෙච්චර වැළපෙන්නේ නැහෙන්නේ ආතතිය අසහන ගන්නේ අතීතයේ හෝ අනාගතයේ නිසයි අතීතයේ තියෙන දේවල් ගැන කල්පනා කර කර විඳවන නිසයි අනාගතයේ නිසයි එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන අරයා මෙයා ගැන කල්පනා කර කර ඉන්න නිසයි විඳවන්නේ එහෙම නැත්නම් එහෙම නැත්නම් තැන් තැන් ගැන හිත හිතා විඳවනවා ඇත්තටම ඔබේ හිත වර්තමාණයට ආවොත් ඔබේ හිත ඔබ ළඟට ආවොත් ඔබේ හිත ඔබත් එක්ක සතිමත් වුණොත් ඔබේ හිත මේ මොහොතට ආවොත් ඔය කියන ආතතිය අසහන දුක් දුම්නස් දුර වෙලා යනවා කියලා ඔබට දැනගන්න පුළුවන් වෙයි. ඒක තමයි භාගතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කිරීමේ ආනිසංස විදිහට පෙන්වලා දෙන්නේ. ඉතින් මේක හරහා තමයි අපි මේ අධ්‍යාත්මය දියුණු කරගන්නවා කියන එකට පදනම වැටෙන්නේ. මේ සතිය කියන එක මේ විදිහට පුහුණු කිරීම හරහා හැම මොහොතකම අපි සතිමත් වෙන්න උත්සාහ කළ යුතු වෙනවා. එහෙම නැතුව අපිට මේක දිනු කරන්න බෑ. නිකං මේ දේශනාව අහලා අනේ දේශනාව නම් හරිම ලස්සනයි සුන්දරයි කියලා සාදු කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට වර්තමානයේ අපේ රටේ අය කරන්නේ බණ ඇසීමේ පින තකා විතරයි මිනිස්සු බණහන පුරුදු වෙලා තියෙන්නේ. ඒකයි මිනිස්සු මොන තරම් බණ ඇහුවත් මෙච්චර මිනිසුන්ගේ ජීවිතවල පීඩා තියෙන්නේ. යමක් වැටහිලා නැත්තේ. අපිට හමු වන මිනිසුන්ගේ අත්දැකීම් කියද්දි තේරෙනවා බණ අහලා තියෙනවා සෑහෙන්න ගණන් කරන්න බැරි තරම්. හැබැයි ප්‍රශ්න වලට උත්තර නැහැ. තාමත් විඳවනවා. තාමත් මානසික ආතතිය අසහන සාමකාමී ජීවිතයක් ඇවිල්ලා නැහැ බණ ඇහුවට. එනිසා වෙන්න ඕනේ ඔබ දේශනා ඇහුවට වැඩක් නැහැ ඔබ ඒක ප්‍රායෝගිකව පුහුණු කරන්නේ නැත්තම්. ඉතින් අපි මේ කියා දෙන්නේ ප්‍රායෝගිකව පුහුණු කරන ක්‍රමේ. එදිනදා ජීවිතයට කොහොමද අපි මේක ගලපගන්නේ කියන එක ඉතින් වැදගත්ම දෙයක් තමයි අර සක්මන් භාවනාවක් විදිහට යම්කිසි කාලයක් තෝරගෙන ඔබ සක්මන් කරනකොට ඒගොල්ලන්ගේ අත්දැකීම් මෙන්න එන දියුණු වෙනවා. අර නිකම් එදිනෙදා ජීවිතේ සක්ම ඇවිදීමට සතිමත් වෙනවට වැඩිය අත්දැකීම් ලැබෙන්න ගන්නවා. සමහර විට ඒගොල්ලන්ට අර යටිපතුලට දැනෙන දැනීම් සියුම් වෙන්න පටන් ගන්නවා. සමහරුන්ට කම්මැලිකම වගේ එන්න පටන් ගන්නවා. හිත කය දෙක බර වෙනවා වගේ දැනෙන්න ගන්නවා. නිදිමතයි වගේ දැනෙනවා. මොකක්දෝ මොකක්දෝ තැනකට ගැඹුරකට කඩාගෙන යනවා වගේ දැනෙන්න ගන්නවා. සමහර වෙලාවට සක්මනේ විසි වෙන්න ගන්නවා ඇඟට පණ නැහැ වගේ දැනෙන්න ගන්නවා සමබර නැහැ වගේ දැනෙන්න ගන්නවා මේ මොනවා දැනුණත් ඔබ කරන්න ඕනේ ඒ දැනෙන දැනීම් කෙරෙහි නිරීක්ෂකයෙක් වෙන එක විතරයි ඒ බව දැනගෙන සක්මන නතර කරන එක නෙමෙයි කරන්න ඕනේ ඉදිරියටම සක්මන අරගෙන යන එකයි කරන්න ඕනේ. ඒ වගේ වෙන්න හේතු තියෙනවා. හේතු තමයි අරමුණු ගෙවෙන්න පටන් ගන්නවා. අරමුණක Nirodhe ප්‍රකට වෙන්න පටන් ගන්නකොට අරමුණු ගෙවෙන්න ගන්නවා. එතකොට ඔබේ මනසේ අරමුණු ගෙවීමත් එක්ක ඔබේ මනස ටික ටික සියුම් වෙන්න පටන් ගන්නවා. අරමුණ සියුම් වෙනවා කියන්නේ කෙලෙසුත් සියුම් වෙනවා කියන එක. අරමුණ අරමුණු ගොරෝසුයි කියන්නේ කෙලෙසුත් ගොරෝසුයි කියන එක. අරමුණ සියුම් වෙන්න සියුම් වෙලා අරමුණ අතුරුදහන් යනගෙන කෙලෙසුත් සියුම්ම සියුම්ම සියුම්ම කෙලෙසුත් ටික ටික මනසින් අයින් වෙන්න පටන් ගන්නවා කියන එක. අන්න එතකොට අපේ මනසට කර්මන්නේ බව නැති වෙන දින ඉඩකඩ වැඩි. මොකද අපේ මේ මනස කර්මන්නේ වෙලා තියෙන කෙලෙස් නිසා. අපි මේ හොඳ අවදියකින් මේ ඉන්නේ රාග ద్వේස ආදීන් අපේ මනස උලුප්පලා අවුස්සලා දාන නිසා. ඒ ඒ ඒ බලවත් ගොරෝසු කෙලෙස් මේ භාවනාවකදී සියුම් වෙලා ඒවා කැඩි කැඩි යන්න ගත්තාම ඔන්න අපේ මනසට පණ නැතුව යනවා. මොකද කර්මන්නේතාවේ නැතුව යනවා. අන්න එතනට අපි සතිමත් වෙන්න ඊළඟට. ඒක තමයි ඊළඟ උගුල එන්නේ මේ භාවනා කරන අයට. ගොඩාක් පරියංක භාවනාවෙත් මේක වෙනවා. දැන් අපි මේ සක්මණේදී කතා කරන නිසා මෙතනදී විස්තර කරන්නේ පරියංකේදී එන අත්දැකීම් ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. එතකොට ඔබ අර පරයන්ක භාවනාවකදීත් සතිමත් වෙන එක වගේ දැනෙන හැම දෙයක් එක්කම සතිමත් වෙනවා වගේ නිරීක්ෂකයෙක් වෙනවා වගේ ඔබ කරන්නත් ඕනේ මේ ඇවිදින ඉරියව්වට සම්පූර්ණ වශයෙන් දැනෙන දැනීම එක්ක සතිමත් වෙන එක විතරයි. නිරීක්ෂකයෙක් වෙන එක විතරයි. ඔබේ පතුල් වලට දැනෙන දැනීම් කෙරෙහි නිරීක්ෂකයෙක් වෙලා ඇවිදින එක තමයි ඔබට කරන්න තියෙන්නේ. මේක පුහුණු වෙලා බලන්න ඔබට ලැබෙන අත්දැකීම ඔබම වින්දලා බලන්න ඔබටම වෙනස දැනේ. තව කෙනෙක් මැත්තේ ඔබේ ජීවිතේ පදනම් කරන්න එපා. ඒ කියන්නේ ඔබේ ජීවිතේට ලැබෙන අත්දැකීම් තව කෙනෙක්ගෙන් අහලා හරිද වැරදිද කියලා මනින්න යන්න එපා. ඔබ කරලා බලන්න. ඔබ අත්දැකලා බලන්න. එතකොට ඔබටම යම් කිසි දෙයක් ගන්න පුළුවන්. එතකොටනේ ඔබට වැරදිලා තියෙන්නේ කොහෙද, හරි ගිහිල්ලා තියෙන්නේ කොහෙද, ඔබ මේක හරියට කරනවද මේ හැමදේම දැනගන්න පුළුවන් වෙන්නේ එතකොටයි. ඉතින් මෙන්න මේ විදිහට බලන්න මිනිස්සු භාවනා කරන්න වෙලාව නැහැ කිව්වට අපි දවසේ කොච්චර වෙලාවක් ඇවිදිනවද බලන්න. ඇවිදින දුර ප්‍රමාණය එකතු කරොත් එහෙම දවසට කිලෝමීටර් 10ක් විතර ඇවිදිනවා. ගේ ඇතුලේ ඇවිද්දත්. එතකොට උත්සාහ කරලා බලන්න. සතිමත් වෙන්න මොකද අන්තිම මොහොතේ මතක් කරනවා මේ මේ අපි මේ ගෙවන්නේ වස් කාලයක්. වස් කාලය කියන්නේ ශ්‍රේෂ්ඨ කාලයක්. භාගතුන් වහන්සේ වස් කාලය කියන එක අනුමත කරේ අධ්‍යාත්මය දියුණු කරන්න. ඒ කාලේ ගිහි පැවිදි ભેදයක් නැතුව දෙගොල්ලෝම අධ්‍යාත්මය දියුණු කළා. හැබැයි වර්තමාන මිනිස්සු වස් කාලය තියාගෙන තියෙන්නේ පින්කම් කරන්න විතරයි. බෝධි පූජා තියන්නයි, ධර්ම දේශනා කරන්නයි, පින්කම් කරන්නයි විතරයි. ඒකෙන් වස් කාලේ අර්ථය ගිලිහිලා. සමහර විට මේ අපේ අපිට මුණ දෙන්න වෙන අන්තිම වස් කාලය වෙන්නත් පුළුවන්. අපිට ඊළඟ අවුරුද්දේ වස් කාලය එනකොට ජීවත් වෙලා නොසිටින්නත් පුළුවන්. ඒ නිසා මේ වස් කාලය උපරිම ප්‍රයෝජන ගන්න. ඔබ ඔබේ අධ්‍යාත්මය දියුණු කරන්න හැකි සෑම මොහොතක්ම පාවිච්චි කරන්න. විය යුත්තේ වර්තමාණයට අවදි වෙන එක විතරයි. සතිමත් වෙන එක විතරයි. අවදියෙන් ඉන්න එක විතරයි. ඒ නිසා කරලා බලන්න ඇවිදින හැම මොහොතකම යටිපතුල් වලට සතිමත්ව අවධානයෙන් ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න. එතකොට ලෝකෙට ඔබ ඇවිදින කෙනෙක් වුණාට එතන සිද්ධ වෙන සක්මන් භාවනාවක්. ඒක ලෝකෙ දැනගත්තේ නැති වුණාට, ලෝකෙට ඒක තේරුණේ නැති වුණාට අධ්‍යාත්මය දියුණු කරන හැම කෙනෙක්ම ඒකේ යථාර්ථය දන්නවා. ඒ නිසා උත්සාහ කරන්න ඇවිදින හැම මොහොතකම ඔබ ඔබත් එක්ක ඇවිදින්න උත්සාහ කරන්න. ඔබ ඔබත් එක්ක යාළු වෙලා ඇවිදින්න උත්සාහ කරන්න. වර්තමානයට අවදිව ඇවිදින්න උත්සාහ කරන්න. ප්‍රතිඵල ඔබටම අත්දකින්න පුළුවන් වේවි. තෙරුවන් සරණයි.